අපි දැන් පතුරුම සූත්‍රය සාකච්ඡා කරන්නේ. එතකොට මා විසින් මෙසේ අසන ලදී එක් කලක භාග්‍යවතුන් වහන්සේ සවක් නෝර සමීපයේ අනාථපිණ්ඩික සිටු විසින් කරවන ලද ජේතවනනම් විහාරයේ වාසය කරති. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මහණීය භික්ෂුන් කතා කළා. ස්වාමීන් වහන්සේ භික්ෂු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්නා. මහණෙනි යම්සේ කෙලිචි වූ මල රඳුනා වූ වස්ත්‍රයක් වේද ඒ වස්ත්‍රය රෙදි සායම් කරන්නේ නිල් පාට කිරීම පිණිස හෝ රන්වන් පාට කිරීම පිණිස හෝ ලේ පාට කිරීම පිණිස හෝ මදටිය පාට කිරීම පිණිස හෝ යම් යම් සායමක් වන්නේද ඒ නරක පාට ඇත්තක් නොවන්නේ අපිරිසිදු පාට ඇත්තක් නොවන්නේ ඊට හේතු කවරේද මානී වස්ත්‍රය අපිරිසිදු බැවිනි මාන්නේ පෙරදෙන්න සිත කෙළු කාලේ දුපතිය කැමතිවිය හැකියි. එතකොට මේ වත්තු සූත්‍රය වත්තු ගුණ සූත්‍රය මේකේ තියෙන්නේ බුදුහාමුදුරු දේශනා කරනවා යම් කිසි වස්ත්‍රයක පාට කරන්න ගියාට මේකේ කුණ තියෙනවා නම් මේ කුණු තියෙනවා නම් මේ කුණු තියෙනකොට මේ අපිරිසුදු නිසා ඒ වස්ත්‍රය අපිට මේ දයි දාන්න පුළුවන් ගමක් නැත්තේ නෑ දයි හල්ලන්නේ නෑ එතකොට මේ වගේ තමයි බුදුහාමුදුරු පෙන්නන මේ සිත කිලුටු නම් අපිට දුගතිය තමයි කැමති වෙන්න පුළුවන් කියලා. මානෙනි යම්සේ පිරිසුදු බබලන්නා වූ වස්ත්‍රයක් වේද මේ වස්ත්‍රය ප්‍රතිසායම් කරන්නේ දීපාට කිරීම පිණිස හෝ ප්‍රාණාපාට කිරීම, දේපාට කිරීම, මදතිය පාට කිරීම යම් සායමක් පවන්නේ හොඳ පාටට ඇත්තක් නොවන්නේ. පිරිසිදු පාට ඇත්තක් නොවන්නේ ඊට හේතු කවරේද මහණෙනි වස්ත්‍රය පිරිසිදු මානෙනි ඉපරිද්දෙම සිත නොකිඩු කල්ලි සුගතිය කැමති විය හැකියි. ඒ කියන්නේ ගයි දානවා නම් රෙද්ද හොඳට ලින්ව තියනවා නම් හොඳට ගයි එක අල්ලනවා. මහන්නේ සිත කෙරසන්නා වූ පාප ධර්මිය කවරුද? අවිද්‍යාව නාම විසම රෝපය කියන්නේ අනුන්ගේ මට නැත්තම් හොඳයි කියලා හිතන ආශා කරන දැඩි ලෝභය හිත කෙලසනවා. ව්‍යාපාදය සිත කෙලසනවා. ක්‍රෝධය සිත කෙලසනවා. උපනාමය එල්බදරත් වෛර සාගත ස්වභාවය සිත කෙලසනවා. මක්කය අනුන්ගේ ගුණ මකනවා ඒක හිත කෙලසනවා. පලාසය පලාසයේදී අභිනේත්‍රික දීර්ඝ වශයෙන් බලනවා තමා උසස් අය සමාන කරන සිටීමේ කතාවක්. ඒ වගේම පලාසය නිසා අපි එක එක වෙන්කිරීම කරනවා. අපි විසුනා වාචයේ කියන එක එහෙම ඒවා කරන්න යන්නේ මේ පලාසය හේතු කොටගෙන. ඊළඟට ඊර්ෂ්‍යාව සිත කෙලසනවා. මායාව සාතිය කියලා තියෙනවා. සාතිය කියන එකෙන් සිත කෙලසීම තියෙනවා. ඊළඟට තම්බය සාරන්දය, මානය, අතිමානය, මදය, ප්‍රමාදය මේ ඔක්කොම සිත කෙලසන ධර්මයන් කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. ඉතින් අපි මේක ටිකක් විස්තර වශයෙන් මේ කොටස් සමාවේව බලනවා. මහණෙනි මේ මහානතම අවිද්‍යාව නම් වූ විසබ ලෝභයේ හිත කෙලසන්නේ මිසෙදැන හිත කෙලසන අවිද්‍යාව නම් වූ විසබ ලෝභය දුරු කරනවා. ව්‍යාපාදයේ සිට කෙලසුනායි කියලා දැනගෙන ව්‍යාපාදයේ දුරුකරන. ඒක තථාගතයන් වහන්සේ කියනන්නේ මේ විදිහට මේ කියපු කෝධය, උපනාය, මක්කේ පලාසය, මායාව, ප්‍රසාතේය, තම්බය, සාරම්භය, මානෙ, අතිමානෙ මේ දේවල් ඔක්කොම සිට කෙලසන ධර්මයන් කියලා දැකලා මේ දුරුකරනවා කියන එකයි තථාගතයන් වහන්සේ දේශනා කළේ. මානෙ යම් කාලක පටන් භික්ෂුව අවිද්‍යාව නම් වූ සමුලේපේ හිත කෙලසන්නේ දැන හිත ගැලසෙන අවිද්‍යාව විසම රූපයෙන් නැති කරන ලද්දේ වේද. ඒ කියන්නේ මේ අපි දැන් එකින් එකට බලනවා මෙන්න මේ විදිහට මෙන්න මේ එකින් එක මාගේ සිතස ගැලසෙනවා කියලා මම මේ දේවල් අයින් කරන්න උත්සාහ කරන්නේ. එතකොට මේ අවිද්‍යාව කියන එක අපි දන්නවා අවිද්‍යාවේදී අපි මේ මොකක් හරි දෙයක් දැකලා ඒක මගේ වේවා කියනවානේ. මොන හොඳ කාරණයක් දැක්කා. චා මේ දාතිලා මටත් හොඳයි. අන්න අවිජ්ජාව කියන එක තියෙනවා. මගේ වේවා කියලා කල්පනා කරනවා. ඒ වගේම තමයි මේ ව්‍යාපාදයේ කියන එක මෙසුත කෙලසනවා. ව්‍යාපාදයේදී අපේ යම් කිසි කෙනෙක් දැකලා මැසේවා මැරේවා කියන්නේ අර යන්නේ පැත්ත. එකක් මගේ කියලා ගන්නවා අනිත් එක කියලා පටේ පාදේ දාව අයින් කිරීම තියෙනවා. ඒකට ව්‍යාපාදයේ විදිහට සිද්ධ කරනවා. ඊළඟට ක්‍රෝධය කියන එක. ක්‍රෝධයේදී සිත ගැසීම කියන එක තියෙනවා. ඒක ව්‍යාපාදයේ මුලින් නැති වෙලා ඒ ව්‍යාපාදයෙන් නැසානේ අපි මේ ක්‍රෝධයන් කියනවා ඇති වෙන්නේ. ඒතකොට ක්‍රෝධයත් අපේ ඔය සිතට කෙලසනවා. ඒකට දැන් මේ මේ ධර්මයන් ගත්තාම මේවා ඕගොල්ලන්ට බලන්න පුළුවන් ඕනනම් බලන්න පුළුවන් මේ අභිධර්ම පිටකය. හොඳට මතක තියාගන්න අභිධර්මත් සංග්‍රහය එහෙම නෙමෙයි. ඒක අල්ලන්නවත් එපා. අභිධම්ම පිටකේ අභිධම්ම පිටකේ විභංග පක්‍රණේ කියලා තියෙනවා. ඒ විභංග පක්‍රණේ පිටුව 199 199 ඉඳන් තමයි ඒක පෙන්නනවා මේ මේ මේ ධර්මයන් ගැන. ඒකේ තියෙන පිළිවෙත් මම පෙන්නන්නම්. දැන් ওই මදේ විනේ එහෙමත් තිබුණානේ. අභිධම්ම පිටකය පිටුව 199. ඒ කියන්නේ විභංග පක්‍රණේ කියන්නේ පළවෙනි පොත. අභිධම්ම පිටකේ පළවෙනි රොගක් තියෙනවානේ. අන්න ඒ විභංගේ තමයි පිටුලක සියරනවා. දැන් මෙතන මේ අද ওই ಜಾති මදේ දුක් කියලා තියෙනවා දැන් මේ මුලින් පෙන්වන්නේ මේ ಜಾති මදේ කියන්නේ මොකද්ද කියලා. එතකොට පෙන්වනවා මේ ಜಾතිය නිසා මද බවක් තියෙනවා මත් වීමක් කියලා. මදේ මත් වීම මානෙ තියෙනවා කියන්නේ ಜಾතිය මදේ කියලා කියනවා. ඒ වගේම අපිට තියෙනවා මේ ගෝත්‍ර මදේ කියලා. ගෝත්‍රය නිසා ආරෝග්‍ය තමයි නිරෝගී භාවය නිසා යෞවනීය නිසා මේ තරුණ මදෙකුත් තියෙනවනේ යෞවන මදේ කියලා කියන්නේ තරුණයි කියන මදයක් තියෙනවා ජීවිතය නිසා ලාභය නිසා සක්කාය තමයි කියන්නේ සක්කාර කරනවා කියන විතරක් මදයක් තියෙනවා කරු කරන නිසා පුරස්කාරය කියලා කියනවා මෙතන පුරස්කාරය කියන්නේ මේ බුද්ධයා මෙන්න ප්ලෑන් එකක් තියෙනවා. දැන් එක මිනිස්සෙකුට ප්ලෑන් එකක් තියෙනවා, තව මිනිස්සෙකුට ප්ලෑන් එකක් නෑ. මම හිතුවා මට මේ කොහෙද යන්න දෙනවද කියලා. මට දැන් එංගලන්තය යන්න තියෙනවා. එංගලන්තයට වට ප්ලෑන් එකක් තියෙනවා කියලා මට දැන් මතයක් තියෙනවා. අර මොන්සෙට ඒක නැහැ. ඒ මොන්සෙට ඒක නැති හින්දා මට තියෙනවා කියලා මම ඒක මතයක් කරගන්න තියෙනවා. ඉතින් මේ විදිහට ගත්තාම මට හරි විඳයි. නිරෝගී බව නිසා. ශිල්පේ නිසා තියෙන ධානයේ තියෙනවායි කියලා. ඒත්ම දෙයක් තියෙනවා. ඒ කියන්නේ ධම්මේ දැන් අපි පොඩි දෙයක් කියනවා. ඒ ඉලා කියනවා අනේ මට හරි ආම් දෙයක් මගේ කැන්සර් ඇවිල්ලා මට මෙහෙමයි කියලා. මෙයා කල්පනා කරනවා. මට නම් ඕක නෑ. දැන් මානියක් තියෙනවා නේ ගොඩක්. අරයට හැදිච්ච එක හිතන්නේ නෑ මේක මටත් හැදෙන්න පුළුවන් මේක සාධාරණයි එහෙමයි කියලා කල්පනා කරන්නේ නෑ. මගේ මදයක් හදාගන්නවා මට නෑනේ. අන්න මම ඉතින් අර ඇතුලෙන් hina වෙනවා වගේ. ඇතුලෙන් හදාගෙන තියෙනවා මදයක්. මම නම් නිරෝගීලා. දැන් එයාට ඊළඟට කිව්වාම දොස්තර මහත්තයා වාට හෘදයම වලු ආන්න ඒකවල තමයි අරගේ බෝට්ටුට වැටිලා ඔන්න ඒක තියෙන්නේ. අන්න ඒ වගේ මදේ. ඒක බුදුමාහාර වෙන තියෙන නේද කරනවා. මේක මත් වෙනවා. මේක නිසා මත් වෙනවා. ඉතින් ඒ විදිහට මදේ කියන්නේ. ඒ මදේ නිසා මත් වීමක් තියෙනවා. ප්‍රමාදය කියන එක ඊට පස්සේ පැහැදිලි කරනවා. දැන් ප්‍රමාදෝ කියලත් ඔක තියෙනවා මේ අන්තිමට වෙන්නද නේද? දැන් ප්‍රමාදය කියන එක අපි අර උන්නලාන ප්‍රමත්තාන ගාතාවත් එක්ක අතිවිවට ඉස්සෙල්ලත් අපි බැලුවා. අපි අකුසල ධර්මයන් සේවනය කරන්න, කුසල ධර්මයන් පහ කරන්න උත්සාහ කරනවා කියලා කිව්වනේ නේද? ඒ වගේම මේක පෙන්නනවා මේ ප්‍රමාදය කියන එක ගත්තාම මේ කාය දුස්චරිත, වචී දුස්චරිත, මනෝ දුස්චරිත, පංචකාම ගුණයන්ගේ චිත්තයාගේ විසර්ජනී පුන පුනා විසර්ජනී කුසල ධර්මයන්ගේ වැඩිම පිණිස නොකසින බවක් තියනවාද අන්න ඒක තමයි කියලා මේක පෙන්වන මේ ප්‍රමාණය කියන එකට තමයි ඒ කියන්නේ මේ කාමයේ කියන එකට පංචකාමයේ කියන එකට නැවත නැවතත් පුන පුනා අපේ මනස යටගත් කරනවා නේද ඒකට යට වෙලා ඉන්නවා දැන් ඔය පිටත්තයි ඉන්නේ කාමයේ නිසා ඔය පැත්තකට වෙලා ඔහේ නිකන් මේ මනෝගතහින් නෝ කියලා කියන්නේ ආ මේ වගේ කල්පනා කරලා ඉන්නවා. ඒ එහෙම වුණාම ප්‍රමාදයේ කියන එක ඇති වෙනවා. කාය දුස්චරිතය. කාය ක්‍රම දුස්චරිත වෙනවා. පානාතිපාත අදින්නාදාන කාමසුච්චාචාර. ඒක නිසා තමයි ප්‍රමාදයේ වෙනවා. දැන් මම නම් ප්‍රමාද වෙලාම නේද? අයි මම සතුටුමම මොකද කරන්නේ? අපායේ ගිහිලා අවුරුදු 2100ක් හිටියා. පොඩි කාලයක් නෙමෙයි අපායේ පොඩි කාලයක් නෙමෙයි අපායේ ගියාම හොඳ කාල ගත කරනවා ඒක අපායේ ගියාම ඉච්ඡා කාල තර කාය දුස්චරිත වාචී දුස්චරිත වචනින් අපි මුසාවාද පරුසාවාද සම්ප්‍රප්පලාප කරනකොට හොඳට කියනවා මේ ප්‍රමාණය නයි කියලා මේ පළක් නේද දේවල් කියතියි එහෙම නැත්නම් මනෝ දුස්චරිත මනසෙන් මොනවද මනෝ දුස්චරිත කියන්නේ අවිච්ඡා ව්‍යාපාද ඒ වගේම මිච්ඡා දිට්ඨි ඒවා තියෙනවනම් ඒක ප්‍රමාදයට හේතුයි. ඒක ඒ මාදේ යනයි කියන්නේ ප්‍රමාදය යන කියන්නේ. ඊළඟට මේ සාතම්බේ කියන එක. සාතම්බේ කියනකොට උදා මෙන්ටල් රිජිඩිටි කියලා කියනවා. දැන් මේ මේවා මේ ඩයග්‍රෑම් එකේ අපි ලකුණු කරලා තියෙනවා. දැන් මේක ලකුණු කරලා තියෙනවා සම්බේ කියලා එකක් නේද? මේ සම්බේ කියලා ලකුණු කරලා තියෙනවා. මේ ඩයග්‍රෑම් එක ගැන කියනවා නම් මේ මේ ඩයග්‍රෑම් එක වස්තුූපම ඩයග්‍රෑම් කියලා කියන්නේ මෙතන තියෙන ඉස්සෙල්ලා කතා කරපු දේවල්ම තමයි. මේ මුලින් තියෙන මොකද්ද? කබලිකාර ආහාරය. දැන් අපි මෙතෙන්දී කාම උපාදානයේ විදිහට ගන්න තියෙනවා. ඊළඟට මේක ඕගේ ලකුණු කරලා තියෙනවා. ආ සංදේ ලකුණු කරලා තියෙනවා. ඒතුරු කාරණා ටික ලකුණු කරලා නැහැ. ඒ කියන්නේ අපි පළවෙනි අපි ආහාරයෙන් ගත්තට පස්සේ දෙවියට බලපුවා සතර ආහාර දුක්ඛය තියෙනවානේ. මේ සතර ආහාර දුක්ඛය නියම තමයි මෙතන ලකුණු කරලා තියෙන්නේ. එතකොට ඒකට අමතරව පොඩි පොඩි කාරණා ඕලන්ට වෙන්නේ. දැන් ඊළඟට දැන් අවිචාව කියන එක හිම ගත්තාම ওই ඩයග්‍රෑම් එකේ මුලට මේ ලයින් 1 කියලා තියෙන්නේ. ওই ලයින් 1 එකේ මුල මෙතනින් ලියා ගන්න පුළුවන් ඔයගොල්ලන් අවිජ්ජාවට ලයිනොන්නේගේ හරියටම අනිත් ලයින් එකට ආවුල නැතන මම අතරගෙන තියාගන්න පුළුවන් අවිජ්ජාව කියන්නේ. ඊළඟට ව්‍යාපාදේ කියන එක උදාහරණ කරලා තියෙනවා. ව්‍යාපාදේ කියන එක උදාහරණ කරලා තියෙනවා. ඒකට අවිජ්ජාවයි ව්‍යාපාදයයි කියන එක උදාහරණ කරලා තියෙනවා. ඊළඟ තුන්වෙනි කාරණයට ප්‍රතාපයන් වහන්සේ වෙන තියෙනවා කෝධය කියන එක නේද? ක්‍රෝධයේ සිත කෙරසනවායි කියලා දැනලා ක්‍රෝධය කියන එක අපි අයින් කරනවායි කියලා. එතකොට දැන් ක්‍රෝධය කියන එක ලබු කළා තියෙනවානේ දෝෂ සල්ලේ ද්වේෂයෙන්නේ. ද්වේෂයෙන් තමයි ක්‍රෝධය නේද? ඒතර ක්‍රෝධය දුනාට පස්සේ ඒකෙන් උපනායි කියන එක ඇති වෙනවා. මුලින්ම ක්‍රෝධයක් ඇති වෙනවා. ඊට පස්සේ අපි හොඳට මේක බඳ ගන්නවා. මේ බද්ධ වෛරය කියලා කියන්නේ. උපනායි කියලා කියන්නේ බද්ධ වෛරය. මුලින් ක්‍රෝධය තියෙනවා ඊට පස්සේ උපනාය කියන එක ඇති වෙනවා. ඒ කියන්නේ මෙයා පුද්ගලයා මට හානි කරනවා ආදි වශයෙන්. කියලා අරගෙන ඒ පුද්ගලයාට ඇති වෙනවා. ඒ කියන්නේ ක්‍රෝධය කියන කර්ත දක්වන යම් කිසි ක්‍රෝධයක. ක්‍රෝධාය ක්‍රෝධ කර බවේ ද්වේෂයක් තියෙනවා. දෝෂිත බවක් තියෙනවා. ව්‍යාපාද චිත්තය නිසා ඇති වෙන ද්වේෂිත බවක් තියෙනවා. සැඩ බවක් තියෙනවා. මේක තමයි ක්‍රෝධය කියන්නේ. උපනාහයට කියනවා పూర్ව කාලයේ ක්‍රෝධය වෙයි අපර කාලයේ උපනාහය. මුලින් මේ මනුස්සයා මට කරදර කරනවා ඒ වගේම මගේ ඥාතියින්ට කරදර කරනවා. අනිත් පැත්තට කියනවා මගේ හතුරෝ ඉන්නවනේ. ඒ හතුරන්ට හොඳ කරනවා. ඒකත් මම කැමති නැහැ. ඒ වගේම ඊට පස්සේ දැන් මම බද්ධ වෛර මේ මනුස්සයා දැක්ක ගමම ඔන්න මගේ බැඳගත් වෛරය තමයි තියෙන්නේ. බද්ධ වෛරය. ඒකට මේක තමයි උපනාහය කියලා කියන්නේ. ඒකට ක්‍රෝධය ප්‍රමාණය කියන එක ඔබ ලකුණු කරලා තියෙනවා මේ පල්ලයාවේ තියෙන තැන පේනවද? ක්‍රෝධය පහළ තියෙනවා. ඒ කියන්නේ දෙවෙනි පාදේ ස්පර්ශාහාරේ ඉඳන් පහළට ඇවිල්ලා දෝෂ සල්ලෙන් පස්සේ ක්‍රෝධය ක්‍රෝධයෙන් ඇති වෙනා වූ උපනාය කියන එක ලකුණු කරලා තියෙනවා. ඊළඟට යම් කිසි කාලයකට භික්ෂුව විසින් මකු බව මක්කේ කියන එක සිත කෙලසනවා. ඒ කියන්නේ මේ මක්කේද තියෙන අනුන්ගේ ගුණ කියන ඒවා මකනවා නේද? අනුන්ගේ ගුණයන් මකන ගතිය තමයි තියෙන්නේ. මේ මක්කේ කියන එක ගත්තාම මේ මකන කියලා කියනවා නම් කාරණේ. මකනින් කරන මකනවා නේද? ඒක වැරදි කියව මකන්නේ. දැන් මේක නම් මකන්නේ ගුණේ. හොඳ දේවල් මකනවා. මේක දෙආකාරයක සිද්ධ වෙනවා. දැන් මක්කේ ප්‍රේමද ලක්ෂණ කරලා තියෙන තැන. එතකොට මක්කේ කියන එක තියෙනවා තුන්වෙනි පාරයි හතරවෙනි පාරයි අතර ඔය ලයින් 3 කියලා තියෙන ඒ ළඟම නිල තියෙනවා මක්කේ කියලා. එතකොට මෙතන තියෙනවා ළඟට ඊර්ෂ්‍යාව කියන එක. න්‍යාපාදයේ ඊට පස්සේ ඊර්ෂ්‍යාව කියන එක දීලා තියෙනවා. දැන් මේ මේක පොඩ්ඩක් බලන්න ඕනේ මේ ඊර්ෂ්‍යාවයි ව්‍යාපාදයයි මක්කයයි අලාසයයි. ඕක තමයි වාක්ම වැදගත් ධර්මයක් අපිට තේරුම් ගන්න ඕනේ. දැන් මේ ව්‍යාපාදී දෙයක් ඇති වෙනවා කියන එක බලන්න මේ ව්‍යාපාදී දීර්ෂාව ඇති වෙන එක අපි බලමු මේ මොකද අස්සාව කරගෙන ඉන්නවා. අපි අස්සාව කරගෙන ඉන්නකොට ඔන්න මේ අපිට පේනවා මේ අපි දෙන්නෙක් එක්ක යනවා ඉන්ටර්විව් එකට. ගියාට පස්සේ අනිත් මනුස්සයාට හම්බ වෙනවා. හැබැයි මම ටිකක් සීනියර් වෙන්න ඕන. මම අරයට වඩා අවුරුද්දක් සීනියර්. එහෙම නැත්නම් මගේ ක්වොලිෆිකේෂන් එකක් වැඩි වෙන්නත් පුළුවන්. එතකොට දැන් මගේ ක්වොලිෆිකේෂන් එක කියන්නේ මොකද්ද? ක්වොලිෆිකේෂන් එක නම් සීලපත උපාදානෙන් මට ඇති වෙච්ච දේ නේද? දැන් මම කියන මම ඩිග්‍රී එකක් තියෙනවා, අරයට ඩිග්‍රී එකක් තියෙනවා, මගේ ඩිග්‍රී එකට වඩා අමුද එකක් වෙන්නත් පුළුවන්. දැන් මම කියනවා මගේ මේකේ ප්‍රතිඵලය නෑ. දැන් මම මේක කරලා මම ඇරිලා ඉන්නේ ඒකේ ප්‍රතිඵලයට. මේ වගේ රස්සාවල් මට. ඒවනේ මම කියන්නේ නේද? දරායට හරිය අර ඉන්දියානු මෙයාට කියනවා මෙයාට වඩා මෙයාගේ දක්ෂතාවය තියෙනවා කියලා. ඒක කලින් කුසලයක් වෙන්න පුළුවන්. දැන් මොකද වෙන්නේ? මම ධර්ම ටික ආගෙන ඉවසගෙන ඉන්නවා වෙන්න පුළුවන්. ටිකක් වෙලා යනකොට දැන් මගේ ඊර්ෂ්‍යාවක් නේ. ඊර්ෂ්‍යාවක් සහිතව මම ඉන්නවා. දැන් මොකක් මම ඊර්ෂ්‍යාවෙන් මොකද්ද කියන්නේ? මම කියනවා මටයි ඔබ ලැබෙන්න ඕනේ. අරයට නෙමෙයි. ඒතර මගේ කියලා අර කියනකොට දැන් මගේ නමට හම්බෙන්නේ නැහැ. මගේ කියන හැම මේ මුසාවක් කියන්නේ නේද? එතකොට කියනද අවිචාව ඊර්ෂ්‍යාව. අවිචාවනුත් මගේ කියලා කියනවා. ඊර්ෂ්‍යාවනුත් මගේ කියලා කියනවා. අනුගේ දෙයක්. මගේ කියලා මගේ කියන. එතකොට ඒක නිසා මුසාව කියන එක ඇති වෙනවා. දැන් ඉතින් මම මෙහෙම හිතාගෙන ඉන්නකොට මම දත් පිට කාගෙන මේක ඉවසගෙන ඉන්නවා. ඇතුලින් තද කරගෙන ඉන්නවා. ටිකක් වෙලා යනකොට දැන් අර මනුස්සයාට එක්ක වැඩක් බෑ. ඒකට දැන් අනිත් අය ඉන්නවනේ. අනිත් අය ඇවිල්ලා කියනවා දැක්කද? අර මොහොතට අරක දුන්නා. මොහොතට මේ වැඩ කරගන්නත් බෑ. ඔන්න දැන් මගේ ඇතුලේ තදලා ඉන්නේ ඔක්කොම එළියට එනවා. මම මොකද කියන්නේ? ඕක මටයි හම්බ වෙන්න දුන්නේ. මෙයාට ක්වොලිෆයිඩ් නෑ. මෙයාට වැඩ බෑ. පේනවනේ කියලා දැන් මම මොකද කරන්නේ? අර එකේ ගුණේ ඔක්කොම මක් කරනවා. ඔන්න ඔබේ මක්කේ කියන එක එළියට එන්නේ. එතකොට මේ ඇවිල්ලා බාහිර පුද්ගලෙක් සම්බන්ධයි. ඒ පුද්ගලයාගේ ගුණය අපි මා කරනවා. එතකොට අපි මේ මකන්නේ අපේ අපේ යම් කිසි දෙයක් හදාගෙන තියෙනවා මනසෙන්. ඕක අයිති මටයි කියලා. මටේ කියලා හදාගෙන අර යකේකේ ගුණිය මකන්න දැන් මම මේකට පරසාවාචන හිතන් කියන්න බැරිද? මක්කී ඇතුණාම පරසාවාචීට යනවාරයට බනින්න, බැනවදින්න, අරෝමියෝ කියන්න ඒවා හිතන් මෙතෙනවා. ඒතර මක්කී වලාසේ ඔය විදිහට තවත් මක්කියක් තියෙනවා. මක්කී අභ්‍යන්තරයෙන් ලොකුට මකන්න තියෙනවා. අභ්‍යන්තර වාක්‍යය තමයි අපි හිතමු මිනිස්සේ ආම්දුරනම. ආම්දුරනම මහාන වෙලා ඉඳලා කාම සංකල්පයන් නැති වෙලා සිවුරු ඇරලා. සිවුරු ඇරලා දැන් කාම ජීවිතයක් ගත කරනවා. එතකොට අර කලින් ආම්දුරෝල් කියන්නේ ඒ හාමුදුරුවන් එහෙම දැක්කහම කියනවා උඹට මේ කිසිම මේ ධර්මයක් ගැන ශ්‍රද්ධාවක් තිබුණේ නැහැ. තථාගත ධර්මයක් ගැන කාමයට ගියා මේ විදිහටයි කියලා ශ්‍රද්ධාවක් නැහැ, විරියක් නැහැ. මේ විදිහට අර මොහොතට දොස් කියනවා අර මේ සද්ධා විරිය ප්‍රඥා සති සමාධි ඒවා මොන ඔක්කත් තිබුණේ නැtei කියලා අර මොහොතට දොස් කියනවා. ඒ දොස් කියනවා වුණාම පස්සේ දැන් මොකද වෙන්නේ? දැන් අර හාමුදුරන්ගේ කිව්ව වචනේ දැන් මෙයාගේ කතාව ඇත්තනේ. මේක නිසා මෙයාගේ ගුණය නැතිලා. දැන් මෙතන අභ්‍යන්තරේ නේද? ඒ පුද්ගලයාට අර අහලා මෙයාගේ සත්‍ය වශයෙන් ඇත්ත තමයි මගේ මේවා එකක් නැtei කියලා ධම්මක්කේ ධම්මක්කේ හඳුනට වදිනවා. ගෙදර ගියාම ඉතින් ගෙදර මොහොතත් එක්ක රණ්ඩු වෙන කතාවක් තමයි තියෙන උඹ හින්දා තමයි මට මේක වුනේ කියලා නේද? අර මොහොතට කියන්නේ හැබැයි මෙයාගේ කාමදාස තිබුණා. මේ මක්කේ ඒ වගේ තමන්ගේ ගුණයම කියන්නේ හරි දරුණුයි. බාහිර පුද්ගලෙක් කියන එකක් ගත්තාම ඒක ඇවිල්ලා ඒ වචනයයි දෙකයි එයා දිගට මෙන්නේ නැහැ. තමන්ගේ මක්කනේ ගත්තාම හොඳට මක්කේ නැකි නැකි යනවා තමන්ගේ ගුණේ ඒක නිසා ඉතින් උද්දච්ච කුච්ච කුච්ච නම් ඒවා ඇති වෙනවා මෝඩ වැඩක් කරගත්ත අපරාධි ඒවයි කියන්නේ එතකොට අපි දැන් බලුවා මක්කේ කියන එක ඊළඟට පලාසය පලාසය කියන එකත් හරිය දරුණු රෝගයක් පලාසය කියන එක සිත කෙලසන ධර්මයක් පලාසය කියන එක මෙහෙම බලන්න අපි හිතමු අපේ මේ යාළුවෙක් ඉන්නවා මේ යාළුවට පස්සේ කාලෙකට තමක් නෑ තවත් යාළුවෙක් කික් වෙනවා. මේ යාළුවට මම කැමති නෑ. අර දෙවියෙක් එක්කමච්ච යාළුවටම කැමති නෑ. කැමති නැති නිසා මම මොකක් හරි අඩුවක් දන්නවා. කොයාගේ කට ඇදයි, ඔළුව හරි නෑ, මූණ හොඳ නෑ. එහෙම නැත්නම් මාත් එක්ක අපි තුන් දෙනාත් එක්ක ගමනක් ගියාම අර මොනුසයා පොළොනවා. ඒ වගේ මොකක් හරි දෙයක් සිද්ධ වෙනවා. මොනවා හරි මම අලුවක් අකුසලයක් ඔයාගේ හොයාගත්තා. ඒ අකුසලේ හොයාගෙන මම අර යාළුවගෙන් යාළුවෝ වෙන්නයි මට ඕනකම තියෙන්නේ. මේක නිසා කොටවන්න අපි කියන්නේ වචන අර වෙනම ගැන හරියට කරනවා නේද? උචිරිනවා කරනවා කියනවා ඕවා තියෙනවා. හොඳට කල්පනා කරගන්න ඒක තමයි ඒ පලාසය. එන්දිට අපි පලාසය භාවිතා කරනවා මේ මේ කරන්න කියලා යාළුවෝ යාළුවෝ වෙන කරන්න. හැබැයි දෙන්නම අතහරින්නේ නැහැ. වෙනවා දෙක. වෙනසක් තියෙනවා. මට ඕන යාළුවත් අතහරින්න පුළුවන් යාළුවෝ යාළුවෝ දෙන්නම අතහරින්න වැඩි ඉවරයි. එහෙම කරන්නේ. ඇයි? අර යාළුවෝගෙන් මට හොඳ මොකක් හරි එකක් එක්ක ඔයාගේ මුදල් ලැබෙනවා, සල්ලි ලැබෙනවා. එහෙම නැත්නම් එයාත් එක්ක ගියාම අනේ මිනිස්සු මට සලකනවා. මෙතුමාගේ වන්න මච්චරියට හරි හොඳ ගමක් තියෙනවා. වර්ණනාවට මමත් නෙමෙයි. ඒ යාළුවා ආශ්‍රය කරන මේ ලොකු මහත්තයා. මේ වගේ ලොකු තැන් හඳුනන්නේ කියන ඒ වගේ නැත්නම් හදාගෙන අපි අතනක් තියෙන දෙතිස් කෝටයක් අපි ඒක කල්පනා කරේ නෑ කල්පනා කරන්නේ මෙන්න මෙහෙමයි කියලා. එතකොට දැන් මෙතන පරාසයේදී අපි ওই විදිහට වෙන් කිරීමක් තියෙනවා. ඔබේ තව ධර්ම අවස්ථාවක් තියෙනවා. ධර්ම අවස්ථාව තමයි ඒ ධර්ම අවස්ථාවක් තියෙනවා. දැන් අපි බැලුවහම අපි හිතමු අපේ කකුලේ තියෙන එක තුවාලය. දැන් මේක අභ්‍යන්තරය. බාහිර නෙමෙයි ඉස්සර ගත්තාම යාළුවා ඔක්කොම බාහිර වස්තු. දැන් මම කකුලේ තියෙන කැන්සර් එකක් හරි මොකක් හරි එකක් හැදෙනවා. මේ හැදලා තියෙනකොට දැන් මේක අකුසලෙන් නේද? දැන් ඒක කැන්සර් එකක් හැදලා තියෙනවා කියන්නේ අකුසලේ නේද? දැන් මට ඕනකම තියෙන්නේ මොකක්ද? මේක අයින් කරගන්න හොස්පිටල් එකේ යනකොට ලංකාවේ දැකලා නැහැ මිනිස්සු කෑ ගන්නවම නම් දැකලා තියෙනවා. මේක කපලා අයින් කරපළා කියලා. මේක මට එපා මේක කපලා අයින් කරපළා කියලා කෑ ගහනවා මේ වගේ. එතකොට දැන් මෙයාට ඕනකම තියෙන්නේ මෙයා හිතන්නේ මේ මොහොතේදී මේ පල්ලෙහා තියෙන කොටස අකුසලයි. මේ ඉතුරු කෑල්ල පොද කෑල්ල තියෙනවා. ඒක කුසලයේ කියලා. ආතන් වංශ වෙන්නන්නේ දෙකම අකුසලයි. එකක අකුසලයේ වැඩි. අනිත් එකේ අකුසලයේ ටිකක් අඩුයි. දෙකම ඉපදලා තියෙන්නේ අකුසල විපාකින්. එතකොට අකුසලයෙන් දැන් මේ මනුස්සයාට හිතෙන්නේ මම කුසලයෙන් අකුසලයේ අයින් කරනවා කියලා. ඇත්තම කියනවා නම් ලොකු අකුසලයේ අයින් කරනවා කුඩා අකුසලයෙන්. පලාසයන් නම් ධර්ම දෙයක්. පලාසයේ අනිවාර්ය දෙයක් තියෙනවා. ඒකට වෙන් කිරීම කියන එක දෙකට යනවා. ඒකට පලාසයේ අපිට පේනවා මේ සිත කෙලසන්නේ කියලා අපිට කයින් කරපුවා. ඒකට පලාසය ලකුණු කරලා තියෙනවා පේනවා නේද? පලාසය කියලා. මක්කය පලාසය. ඊර්ෂ්‍යාව මෙතන තියෙනවා. ඊට පස්සේ මච්චිලි කියන එක අපි ඊළඟට බලනවා. ඒකට ඊර්ෂ්‍යාව ගැන අපි කතා කරනවා. මච්චිලිය කියන එක මච්චිලිය කියන එක අපිට මච්චිලිය කියන පහක් තියෙනවා. මේකත් මේ කොළින් පැහැදිලි කරලා තියෙනවා. ඒ කියන්නේ මච්චවීය දීනේදී අපිට ලාභ මච්චවීය කියලා එකක් තියෙනවා. ආවාස මච්චවීය, පන්න මච්චවීය, කුල මච්චවීය. මච්චරි පහක් තියෙනවා ලාභේ. ලාභයේ සඳහන් අපි හිතමු මොනවා හරි සුපමාර්කට් එකේ අඩු කරලා දාලා තියෙනවා. මට මේක ගන්න ඕනේ නේද? පොරකාගෙන යනවනේ අපි නේද? එතකොට ඔන්න ලාභ මච්චරි. එහෙම නැත්නම් වැඩි අඩු කරලා දාලා තියෙනවා. වැඩි ටික දැන් මේ එනෝනේ ෆයිනෑන්සියේ එන්ටර් ෆයිනෑන්සියේ සේල් එක දැම්මහම ආ මේක හම්බුනහම අර ලාභ මච්චුවේ සඳහා අපි ඒක දිනනවා ලාභ මච්චුවේ ඊළඟට ඒ වගේම අපිට දිනන මේ අපේ කුල මච්චුවියක් තියෙනවා මේ මේ කුලේ අපි මෙන්න මේ විදිහේ කුලයක තමයි ඉපදෙන්න ඕනේ මෙන්න මේ වගේ අප්පා මෙහෙම ඉන්න ඕනේ කොහොම තියෙනවා නේද අප්පා පප්පා ওই විදිහට දිගින් දිගට යනවා නම් මේ විදිහට කල්පනා කරලා ගතේ කුල මච්චුවියක් තියෙනවා ඊළඟට ආවාස මච්චිකය කියනවා. දැන් ආවාසය කියලා ගත්තාම මේ දේවල් නේද? සාමාන්‍යයෙන් ගන්න දේවල් තුන මේකවත් තියෙන මච්චිකයක් නේද? මේ වගේ දෙයක් ගන්න ඕනේ කියලා මේ જાතිය දෙයක් ගන්න ඕනේ ආදී වශයෙන්. හැබැයි ඌට වඩා ලොකු ආවාසයක් තියෙනවා. මොකද ඒක තමයි මේ ශරීරය. මේකට තමයි ලොකු මොකද දේවල් නම් ඉතින් මේ ගේ වික්කව නෙගේකට කියනවා. හැබැයි මේ ගේ නම් ගුණන්න බෑ. තමන්ගේ ශරීරය මේ ගේ කියන එක බුදුහාන බුදුකමනේ කවුරුවත් ගන්නෙ නැන්නේ. මේක කවුරුවත් ගන්නෙ එතකොට මේකට තමයි ලොකුම මච්චරිය තියෙන්නේ. මේකට ලොකු මච්චරියක් තියෙනවා. මේක තදින් අල්ලගෙන තියෙන්නේ. ගෙවල් මාරු කරාට මේක නම් මාරු කරන්න බැරෙන්නම ඕනේ. එතකොට ආවාස මච්චරිය. ඒ වගේම තියෙනවා අපිට කුල මච්චරියක් තියෙනවා. මේ කුල නෙමෙයි වර්ණ මච්චරියක් තියෙනවා. වර්ණ මච්චරිය කියලා කියවහම වර්ණාවන් තියෙනවානේ. මේ පුද්ගලයා උසස් පුද්ගලෙක්. මෙයාට මෙහෙම එකක් තියෙනවා. මෙයාට ඩිග්‍රී එකක් තියෙනවා. මෙයාට ඇවිල්ලා කාර් එකක් තියෙනවා. මෙයා මේ වගේ එකද යන්නේ. අර කන්ට අපි දානවා නේද ඉරින් එකක් කියන්නේ. මොකටද? ඔය කන්ට ඉරින් එකක් කියනවා. මොකටද කිරිට? ඇයි අර කනටම යන්නේ? අනේ ලස්සන ඉරින් එකක් දාගෙන අර ලස්සන එක්කෙනෙක් කියනවා. මේවයි කියලා නේද? මේ වන්නමන් කියලා උස්සලා තියාගන්නවා නම් කිසි දැනගට වෙච්ච දෙයක් නෑ බලුවාම මෝඩකමක් විතරයි තියෙන්නේ වන්න මච්චරි ඊළඟට ධම්ම මච්චරි කියන මේක හරිය ධර්මයි ධම්ම මච්චරි කියන්නේ ධම්ම මච්චරිට මිනිස්සු මරා ගන්නව නේද පුරිතික ආගම් වලින් කියන්නේ අපි ආගමේ නෙමෙයි මෙයා මෙන්නම යා විරුද්ධයි කියලා මරන්න මිනිස්සු දාස් ගන්න ඔන්න මරනවා ධම්ම මච්චරි කියන එක ධර්මචරිත ඕගොල්ලෝගේ මනසෙන් සමහර වෙලාවට ඕගොල්ලෝ රාතන් මාසිකත් ගැටෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඕගොල්ලෝ භාවනා කරගෙන යනකොට ඕගොල්ලන්ට එනකොට යම් කිසි ධර්මයක් රාතන් මාසික වරන් මේක මෙහිමයි කියන ඕගොල්ලන්ට ගැටෙන්න පුළුවන්. අර දෙකක් අය අහන්නේ අලහම්දුරෝ මෙහෙම කිව්වා මෙහිමයි කියන. මොන ධර්මචරිතයත් එක්ක ඇති වෙන ප්‍රශ්න ඊට පස්සේ ඒවට ගැටුම් තියෙනවා. හරි ධර්මයේ මේ වේද හරිම අමාරුයි අර සත්‍ය ධර්මයක් ගන්නකම් හරි අමාරුයි තනින් කරගන්න. ඒක ධම්ම මච්චරි කියන එක තියෙනවා. ඒක ධම්ම මච්චරි පස් ආකාර වෙනවා අපි ඒක මෙතනින් දීලා තියෙනවා එකක් හැටියට තමයි මෙතන දීලා තියෙන්නේ. අපි ඔබ ටිකක් පස්සේ බලන්න හැටි. අන්තිම දවසේ විතර ඒක මේ පහට බෙදලා කරන්නේ. මච්චරි ඊට පස්සේ මේ පුද්ගලයන් තියෙනවා මේ රැවටිල්ල කියන එක. ඒ කියන්නේ මේ තමන් කරන වැරද්ද වහලා අන්න මේ නොදකීවා කියලා කියනවා. මේක තමයි මායා කියලා කියන්නේ. මේ මායාව කියන්නේ මොකද ඩයග්‍රෑම් එකේ ලකුණු කරලා නෑ. මායාව කියන එක ලකුණු කරලා නෑ. මායාව කියන එක එතන තියෙනවා. ඊළඟට ඒ රැවටිල්ල. ඊළඟට කෛරාටික බව කියන එක, සාතේය කියන එක කියන එක වෙනවා කෛරාටිකයි කියලා. ඒ කියන්නේ වංචා කරන්නේ පංචාගතියක් තියෙනවා ෆ්‍රෝඩ් ෆ්‍රෝඩ් කරන අන්න ඒක තමයි සාතේ කියන්නේ ඒකත් ඔබ ලකුණු කරගන්න. එහෙනම් තම්බේ කියන එක තම්බේ කියන එක ඔබ ලකුණු කරලා තියෙනවා. ඉතින් මේක ඇත්තම කියනවා නම් ඔය ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා inflexibility of consciousness කියලා. එහෙම නැත්නම් මේ mental rigidity කියලා කියනවා. Hmm. mental rigidity කියලා කියනවා. එතකොට මේකේ මේ සිංහලෙන් කියන පෙන්නන යම් කිසි ස්තම්භයක් තියෙනවා තද ආයුර තද බව ආක්ෂ බව වර්ෂ බවක් තියෙනවා කියලා තමයි ඒකේ මම පෙන්නන්නේ ඊළඟට සාරම්භය කියලා එකකුත් තියෙනවා ඒ සාරම්භය කියන එකේ ගත්තාම මේ ඇවිල්ලා මේ ඔබ සිංහලට ඒගොල්ලන්ට ඔච්චරම තේරෙන්නේ නැහැ සාරාම්භේ ප්‍රතිසාරාම්භේ කී වචනම තමයි භාවිතා කරලා තියෙන්නේ ඒ සාරාංශය කියන එකත් එක තියෙනවා. මෙතන පෙන්නන්නේ මේ කම්පීට් කරනවා කියන එකයි. හ්ම්. ඇක්ට් ඔෆ් කම්පීටින් කියලා කියනවා. දැන් අපි එකකට එකක් කම්පීට් කරනවා. බුදුහාමුදුරුවෝ මේ සිතාත් කුමාරයා ගිහිගේ අතහැරලා තියෙන උන් ප්‍රශ්නේ. බුදුහාමුදුරුවෝ කියනයි සූත්‍ර දේශනාවක මේ මේ ප්‍රශ්නේ කියලා. මොකද මේ කියලා කෙනෙක් කරුවාම කියන එකයි කියලා. එතකොට මේ මෙතන මේ සම්බේධීනක හරියම මේ දරුණු රෝගයක්. ඕගලම ගෙවල් වල රන් වෙනවා නේද? හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් රන් වෙනවා එහෙම නම් තියෙනවා නේද? ගාක් කරාට සම්මේ හේතු කොටගෙන තමයි රන් මනස කිසිම ආකාරයකින් වෙනස් කරන්නේ නැහැ. මනස මගේ මනස මං මගේ මතේ ඉන්නවා මං කවුරු කිව්වත් හොල්ලන්නේ නැහැ. මම මේකට ගන්න හොඳ උදාහරණයක් තියෙනවා අපි හිතමු ඔයගොල්ලෝ භාවනා කරනවා කියලා. කෙනෙක් භාවනා කරනවා කියලා. එතකොට මේ ගෙදෙට්ට කට්ටියක් ඉන්නවා. කට්ටියක් ඉනකොට දැන් මෙයාට කෙනෙකු ගෙදර නොවනට ඕන වෙනවා අයිස්ක්‍රීම් එකක් ගෙන්න ගන්න. දැන් මේ මනුස්සයා කල්පනා කරනවා මේ මම මේ භාවනා කරන මනුස්සයා මේ අයිස්ක්‍රීම් එක ගේන්න ගිහින් මගේ කාලේ කියන එක මගේ ගත වෙනවා වැය වෙනවා. අයිස්ක්‍රීම් නම් මොකද මේ කවදාද ආහාරේ මේ ජරාව කොහොමද කරන්නද කියන මම කල්පනා කරනවා. ඉතින් එතකොට මේ ඒ පුද්ගලයා මේ පාරක ගමන් කරනවා. මොකක්ද ඒ පාර? එයා කියනවා මේ අයිස්ක්‍රීම් එක කවුරු දාලා ආහාරය. මේක මට ඕනේ නැහැ. මේක මේකේ ඉන්න ඕනේ. මිනිස්සු නිකන් මොනවා හරි කාල ජීවත් වුණා නම් ඉවරයි. මේකෙන් මේ දුක්ඛයක් ඇති වෙන්නේ. ඒතකොට දැන් මම ඇවිල්ලා තියෙන්නේ මෙතෙන්ට එන්නේ කොහොමද මම කියන්නේ? මම භාවනා කරන කෙනා. මේ පැත්තේ තියෙනවනේ අර ක්‍රෝධය, උපමාහන, ද්වේෂය කියලා ඒ හරියක් තියෙනවනේ. දැන් මම කියනවා මට මෙයා හානි කරන්නේ. මොකටද? මගේ භාවනාවට හානි කරන්නේ. දලහන්තරණයට මෙයාට මේ ද්වේෂය සහගත මෙයා මේ පාරේ ඇවිල්ලා ස්පර්ශ ආහාරේ මේ පාරේ ඇවිල්ලා ඒ කියන්නේ දෙවෙනි පාර. ඇවිල්ලා මෙතන ද්වේෂයක් තියෙනවා. මට මම කියන මේ පාරේ ඇවිල්ලා නේදලා තියෙන තුන්වෙනි පාරේ. මනෝ සංචේතනාව මේකේ උඩ කොටසේ තියෙනවා මමංකාරය මේ යට කොටසේ තියෙනවා ආහංකාරය කියන්නේ. දැන් අහං කියන එක නා හැදිලා ඉන්නේ. මම හැදිලා ඉඳන් මම මට මේ පුද්ගලයා හානි කරන්නේය කියලා දැන් මෙතන ඉන්න මට මේ විදිහට ළඟ තින්නේ මේ දෙන්න එක ළඟන්නේ. එතකොට මෙයා කියනවා මේ මට හානි කරන්නේ කියලා මේකත් එක්ක මම ගැටෙනවා කියනවා. එතකොට මම කියනවා මම ඇවිල්ලා තියෙන්නේ දෙවෙනි පාරේ තුන්වෙනි පාරේ මගේ මනස ගමන් කරලා තියෙන්නේ. දැන් මම කියමු මෙයා මට හානි කරන්නේ මගේ භාවනාවට හානි කරන්නේ මෙහෙම කිව්වා මගේ එක කෝලේ කතාවක් තියෙනවා. අනිත් එක්කෙනා මොකද කියන්නේ? අනිත් එක්කෙනා කියනවා කවදිකාර ආහාරය අයිස්ක්‍රීම් අරගොල්ලන්ට දෙන්න ඕනේ අයිස්ක්‍රීම් හොඳයි මම කන්න. හැබැයි යා හඳා කවෙත් නම් එන තියෙනවා. දැන් ඒ කියන එක්කෙනා අයිස්ක්‍රීම් කන්න අකමැති නම් දැන් බලු පිට කියලා දෙන්නේ නැහැ. අයිස්ක්‍රීම් නේද? ඒ කියන්නේ මම කන්න කැමති දේ තමයි මේ කියන්නේ. ඒකට මගේ තණ්හාවක් පේනවා අයිස්ක්‍රීම් කන්න. අර මනුස්සයට ඒක දෙන්නේ නැවතුණු තියෙන. දැන් කවදිකාර ආහාර පාරතික තමයි යා යන්නේ. එතකොට දැන් කබලිකාර ආහාරේ මේක මගේ කියනවා. එයා මගේ කියන්නේ අදන්නේ තුන්වෙනි පාර දිගේ එයා පහළට බයිනවා. කබලිකාර ආහාර පාර පළවෙනි පාර මනෝ සංචිතන ආහාරේ තුන්වෙනි පාර. මෙයා යනවා එකයි තුනයි. අනිත් එක්ක යනවා දෙකයි තුනයි. දැන් හරියට ගොන්නු දෙන්නා වගේ නේද? අන් දෙක හොඳට මූට්ටු කරගෙන ඉන්නවා එකිනෙකාට හොල්ලන්නේ නැහැ. එක්කෙනෙක්වත් හොල්ලන්න කැමති නැහැ. මොකද මෙයා කියන්නේ මට හානි කරනවා කියලා අරයා කියන්නේ මට මේක ඕනේ කියලා. ඒකේ වල නුගා කන්දරින්න මේ සම්බේධිත කරගෙන. එක්කෙනෙක්වත් අතාරින්නේ දෙන්නම මේ තුන්වෙනි පාර හොඳට තදින් ඇවිල්ලා. ඉතින් අර මහින් මෙම්බත් වෙලා තමයි අතාරින්නම් ඔබ තමයි මේ පැහැදිලිලා මේ උදාහරණය හරි වටිනවා. ඉතින් ඒ වගේ උදාහරණ ඔයගොල්ලෝ හොයාගන්න ඕන. ඔය ආතනාසි මාව ගාකෝ හඳුකලා. ඒ කියන්නේ ඔය ඔය ධර්මයන් අනුව මේ පාරේ යන විදිය බලනවා. ඒ පාරේ යන දිය අනුලස් කරලා බලුවම ගාක් දේවල් තමයි පේනවා. තව උදාහරණයක් කියන්න පුළුවන්. දැන් ඔය අපි මේ ලංකාවේ මිනිස්සු බලනවානේ පාර බලලා කියලා. පාර බලලා කියලා බලනවානේ. ඔබ බලන්න රාමවාසි දුවනවා මට. ඔය ඇනලයිස් කරලා බලන්න කියලා. කොහොමද ඔබ හැදෙන්නේ කියලා. පාර බලලා. ඒකට මම මට මිනිස්සු ඉස්සන්තිද කියලා ඒක තේරුම් ගන්න අපි ඒක ඇනලයිස් කරලා හරිය මන් දිනනවා. ඒකෙන් ගත්තාම මේ දැන් ඔකට උදාහරණයක් ගමු අපි. අපි හිතමු අපේ ගෙවල් ළඟ ඉන්නවා මේ දුප්පත් මිනිස්සෙක්. මේ දුප්පත් මිනිස්සයා අපේ ගෙදරට එනවා. මේ මිනිසයාට ඉන්න දැනුත් නැහැ, කන්න දෙයක්වත් නැහැ. මම මොන කන්න ටිකක් දෙන්නේ. පළවෙනි දවසේ කන්න දුන්නා. ඉතින් මේ මිනිස්සයා සතුට වෙලා ගියා. දෙවෙනි දවසේ කන්න දුන්නා. ඉතින් ඊට පස්සේ මේ මිනිස්සයා මම බොරු කුක්කා වගේ ගෙදරම නිදාගන්නේ. ඉතින් ඊට පස්සේ අනේ මේ කටේ ගෙදර අයත් කතා වෙලා කල්පනා කරනවා. එහෙනම් අපි පොඩි පැලකුත් අටවලා දෙමු කියලා. පැලකුත් අටවලා දෙමු. දැන් මොකද වෙලා තියෙන්නේ? මේ මිනිස්සයා මම හිතාගෙන හිටියේ මගේ කියලා නේද? මම මේක සලකනකොට සලකනකොට දැන් මේ මිනිස්සයා මගේ. දැන් ඊළඟ දවසේ මට පේනවා මේක මොලේ හතුරක් ගෙදිට ගිහිල්ලා. දැන් මොකද මං කියන්නේ? පාවර පාලන. පරමුණේ කොහොමද? මොලේ මං හිතාගෙන හිටියා මගේ කියලා. දැන් බලුවම මෙයා මගේ නෙමෙයි. මොකද පරුණා. පල්ලා කිව්වම මනුස්ස රුණය මැක්කුවා. අන්න මක්කේ. පේනවද? එතකොට අපිට එහෙමනම් අපි ඇවිල්ලා තියෙනවා මේ තුන්වෙනි පාර මක්කේ ගුණේ මකාගෙන ඇවිල්ලා මේ ඇවිල්ලා තියෙනවා මනුස්සයව බලලා කරා. ගුණ මනුස්ස ගුණේ අයින් කරා බඩු ගුණේ දැම්මා මක්කේ. එතකොට මෙතන පාරදීලා කතාව සීලබ්බත උපාදානේ මෙයාට කන්න ටිකක් දීලා තියෙන්නේ මොකටද මම? මගේ දරගන්නේ. මොකද මගේ මනුස්සයනේ මගේ මනුස්සයලිද යම් කිසි බුදුරහේ දුරානවා ඇතිනේ. අන්න ඒ වාගේ අදහසක් ඇතුව තමයි මේක කරේතොර මෙයාට දීලා සීලබ්බත උපාදානේ දැන් මේ මනුස්සයාට දුන්නාම පෞසිද්ධ වෙනවයි කියලා අහලා තියෙනවනම් කවදාවත් කන්න දෙන්නේ නැහැ. දැන් කියලා තියෙනවානේ අනේ මේ තිරසනෙකුට උනත් කන්න දුන්නා බුදුහාමුදුරුවෝ කියන්නේ සීයක් බලාපොරොත්තු වෙනවා. මනුස්සයෙකුට 1000 බලාපොරොත්තු වෙනවා. දාහකට හම්බ වෙන පාංගැලක් තියෙනවා මට මේකෙන් ලාභයක් තියෙනවා දැන් මට ඒ තමයි සීලපතු උපාදාන්නේ මට මේ කියලා දිව්‍ය ලෝකෙ ඉපදෙන්න පුළුවන් දැන් අනේ මම අනේ මිනිස්සු කියනවානේ අනේ මේ මාත්‍ය හරි හොඳයි මේ මිනිස්සුන්ට අදාළ උපකාර කරනවා ඉතින් මම වන්නමක් කියලා කැමතියි එතකොට ඒ අනුව තමයි ඇති වෙලා තියෙන්නේ එතකොට දැන් අපිට පේනවා දෙසින්දෙත් අපි පරවල් අකින් දෙවි පාරේ තුන්වෙනි පාරේ ඇවිල්ලා තියෙනවා යෝගනාගේ වාසනාවන්ත ඒකින් ගත්තාම මේ සිංහල භාෂාවේ හිම වචනයක් වචන තියෙන අර්ථ තියෙනවා. මම ඔය සුදු අයට කියලා දෙන්නේ ඉංග්‍රීසි භාෂාවේ හොම වචනයක් කියලා කිසිම වචනයක් නෑ. බාරබල්ලා වගේ සමාන වූ වචනයක් හොයාගන්න බෑ. මේ තමයි මේ ගල්තිකේ ඒ සිංහල කියන වචනවල මුදල අර්ථයන් තියෙනවා. එතකොට දැන් අපිට වෙනවා මේ මුසුරු බව කියන එක, මච්චි කියන එක බැලුවා අපි, සාතේ කියන එක මායාව වලුව සාතිය වලුව තම්බේ ගැන අපි කතා කළා ඊළඟට සාරම්භය සාරම්භය කියන එක තමන්ගේ එක එක කරනවා දැන් මේක මේ ඇඟේම තමයි මේක ඇවිල්ලා තියෙන්නේ බොහොම තදට ඇවිල්ලා තියෙනවා දැන් අපි මේක හැබැයි ගොඩාක් විස්තර කරන්න ඕන විස්තර කරනවා මෙච්චර දුරට මේක ගෙනියන්නේ මේ සාරම්භය කියන එක පස්සේ දවසක අපි බලමු මේ උකහරි ධර්ම දෙයක් වෙලක් වෙලාවට අපි වේදනා දෙකක් අතර සම්මත වෙනවා. සුඛ වේදනාවයි දුක වේදනාවයි අතර ඉතින් කම්පිටිෂන් එකක් ඇති වෙනවා. ඒක ටිකක් කම්ප්ලිකේටඩ් දෙයක් වෙන්න ගියාම ඒකට සංඥාවක් තියෙනවා. සංඥා දෙකක් අතර කම්පිටිෂන් එකක් තියෙනවා. හරියට කහන තුවාලේ නොකහන තුවාලේ අතර වගේ කියන්නේ ඉහළ සමාධින් යන මේ කතා කරන්නේ. එතකොට ඒ වගේ Tamanට ඇති වෙන දේවල් තියෙනවා. ඉතින් වාක් වෙලාවට ওই කම්පිටිෂන් අදී සාමාන්‍ය දවල්ට ආහාරය සම්බන්ධයෙන් හොඳට තියෙනවා සාරම්භයෙන් දෙන්නේ කියලා එකම දේ ගන්න හදනවා නම් එතනින් නැති වෙනවා කම්පිටිෂන් ඒ කම්පිටිෂන් එකට තමයි ඔය ලංකාවේ මිනිස්සුන්ගේ හරියට මේක නිසා දුක්කේටපත් වෙලා තියෙනවා මේ බැලුවහම ඔය අනිත් ගෙදරට වඩා මගේ ගෙදර උසස් ලොකු වෙන්න කියලා ලෝන් දාගෙන ගිහිල්ලා මේ හරි දුක්කයක් විඳිනවා මිනිස්සුන් ගත්තා. ඒකට ඒ කම්පිටිෂන් එකේ නැති වැඩක් නෑ. මේක මේ අරින්නන්නගේ කතාව අපි කිව්වා හිඟන්න කාලා ජීවත් වෙනවා අපි කාලා ජීවත් වෙනවා ඔච්චරයි තියෙන්නේ. එතකොට දැන් අපි දාලා තියෙන සාරාංශය කියන එක ඔය මේ මේ මේවා තියෙන තැන මේ විදිහටම තියෙනවා. ඔය රහතන් වහන්සේ ඔයාට මෙහාට කරන්න දෙන්නේ හරියටම ඒ තැන හරියට වැදගත් දේවල්. ඊළඟට මානිය කියන එක මානිය කියන එක සිත දෙරසනවා කියලා දැකලා ඒ මානිය ඒක පහ කරන්න ඕනේ. මේකත් මේ මේ පොතේම පැහැදිලි කරලා තියෙනවා මානිය කියන්නේ. ඒ කෙනෙකුට තියෙනවා මම උසස් කියලා මානිය. ඒ මෙලොව ඇතෙන් ජාතියෙන්, අර ගෝත්‍රයෙන්, කුල පුත්‍ර භාවයෙන්, වර්ණ වර්ණය නිසා තමගේ ඇඟේ ශරීරයේ වර්ණයක් තියෙනවා නේද? ඒ සද්ධානියෙන්, ඒ ආ ශිල්පය ශිල්පය දන්නවා කියලා. ඒ ආදියට යන මානියක් තියෙනවා තමයි උසස් කියලා. තවත් එක්කෙනෙකුට කියනවා මම මේ සමානයි කියලා. මේ ಜಾතිය ගෝත්‍රය අර අපේ ගෝත්‍රයේ එක්කෙනා. මේකම වර්ණය අපි දෙන්නම සුදුයි අපි දෙන්නම කවි ආදී වශයෙන් නේද? එතකොට මේ මේ එකම අපි දෙන්නම එකම ජොබ් එක කරන්නේ. ඒ ආදී වශයෙන් එකක් තියෙනවා. ඊළඟට මම හීනයි කියලා. හීනයි කියලා මානියක් දෙනවා. නැත්නම් පුද්ගලෙ ඒ ජාතියෙන් හරි ගෝත්‍රයෙන් හරි එයාගේ වර්ණයෙන් හරි එයාගේ අඩු බවක් එයාට දැකලා එයා එයා හීනමානී කියලා තේරෙනවා. ඒකට මෙතන මාන තුනක් අපි කතා කළා. මානෙ කියන එක වලෝතින් ඕගලන්ට පේනවා මේ දැන් අපි හිඟන්නේ ගැන කතා කරනවානේ. මේ හිඟන්න මොකද කරන්නේ? මේ කවලිකාර ආහාරය නේද? ඊළඟට අපි පුර කියන සතා අසුචියෙන් කනවනේ. යොවුවා තියෙන සතා අසුචි හිම කනකොට අර මොකද කියන්නේ? ජීය තියෙනවා නේ. මේ සතා මේ ජරාව කනවා කියලා. ඕක කන ගෑම අපිට අල්ලන්නේ නැහැ. එතකොට දැන් අපි තමයි අපි කන කම්ලිකාර ආහාරය. ප්‍රදේවරු මොකද? අයියෝ මේ මිනිස්සු ගස් කොළන් වාගේ දාති ගන්න. කවදාද බ්‍රොකොලි විදිය ගන්න ඕන. ගහ කනවා වගේ නේ. දැන් හරක තනකොළ තනකොළ නම් කියනවා මේ මේ සතා තනකොළ කාලේ ඉන්නවා කියලා. අසුචි කන උරට කියනවා අසුචි කාලේ ඉන්නවා. තමන් කන බ්‍රොකොලි ගාක් වාගේ දෙවියන් වහන්සේ කියනවා අපි ඌරට කියන කතාව ඒගොල්ලෝ කියන කියන මිනිස්සු මෙන්න මේ වගේ දේවල් තමයි කන්නේ කියලා. එහෙනම් ඒවනම් කබලිකාර ආහාරය නිසා අපිට තියෙනවනේ දෙහිමානය. දැන් කවුරුවත් දෙවිවරු හා සමාන නැහැ දෙවිවරු හා සමානතාවය නැහැ දෙවිවරුන්ගේ ශරීරයේ සියුම් ගතිය තියෙනවා. ඒ අනුව බලනවාම තමයි කල්පනා කරනවා මෙන්න මෙහෙමයි කියලා මගේ ශරීරය. මෙහෙම අපේ මනසින් හදාගන්න. අර කුසස් තීර කතාවකුත් අපි හදාගන්නවා අපේ මනසින්. ඒතර ඒ කියන්නේ මේ කවිතාව ආහාරයෙන් ලයින් වන්නේ තේදීන කුදලියා ගන්න. ඒක මුවාම ස්ට්‍රෝම් වෙනවා නම් ඒ ඒ ලයින් එක මුවාම දරුණුවට තදින් තදින් තියෙනවා නම් ඒ කියන්නේ තමන්ට තියෙන්නේ අර මේ ඉන්ද්‍රිය කියන එක තමන් ඇවිල්ලා හීනයි කියලා හීනමානී කියන තමයි මෙතන ඇති වෙන්නේ කොටල් දැන් මම නම් උතල ප්‍රොඩක්ට් එකක් ඇතුලේ දාගෙන තියෙනවා අර මේ ගන්නගේ කතාව. හිඟන්නට කෑම නිතින් ඕනෙලා තියෙන්නේ. හිඟන්නගේ ස්වභාවය. එතකොට අර ඌරාගේ කතාව, මිනිස්යාගේ කතාව, දෙවියෝගේ කතාව ඕගොල්ලන්ට තියෙනවා ඒකේ අර්ථය මොකක්ද කියන්නේ. දැන් අපි හිතමු තවත් එක්කෙනෙක් හොඳට මේ සීල රකින්න. සීල රැකලා යන කල්පනා කරන බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා මේ අංග මගද අවය මේවා යොකොටෝ ඒ වගේ සම්මයව ගන්න පුළුවන් මේ දිවිරුත් ගිහිලා ඉපදෙන්න පුළුවන් කියලා. දැන් මොකද වෙන්නේ? දැන් මම කල්පනා කරනවා එහෙනම් දැන් මට මේ සෞත් වෙලා තියෙන්නේ. කාලයක් ගිහිලා මලාට පස්සේ මං ගිහිලා ඉපදෙන්නේ දෙවියන් ඉපදිලා නැහැ තාම. මගේ සීලය නිසා සීලෙන් නැති වුණා උපතිපලයට මම ඇලිලා. දැන් මම හිතනවා මම අරහා සමානයි කියලා. දැන් මේකේ මහා මොකද වෙන්නේ? ඒ ඒකේ තියෙනවා නම් තමන් දෙවියෝ හා සමානයි කියලා මේ ලයින් එක උඩින් දියාගන්න මේක තමයි සමාන මානී සමාන භාවයේ කියන එක. මේක හුඟක් දරුණුවට තියෙනවා නම් මේක දැඩි නම් මේ ලයින් 2 එක හුඟක් දැඩි ලෙස තියෙනවා නම් එයාට පේන්නේ මේ සමානයි කියන එක. සමානයි කියන මානී සදෘශ්‍යයි කියලා තමයි සිංහල භාෂාවෙන් තියෙන්නේ. සදෘශ්‍යයි කියලා එතකොට මේක මම මම නම් බ්‍රැකට් එකක් ඇතුලේ දාගෙන තිනවා අර දේව කතාව මොකද මට ඒක මතක් වෙනවනේ දෙවියන් කියන්නේ සීල රැකලා දෙවියොත් එක්ක මම සමානයි කියලා මම තාම දෙවියෝ වෙලා නැහැ නමුත් මගේ සීලෙින්ද ප්‍රතිඵලයට ඇවිල්ලා මේ තුන්වෙනි එක තියෙනවා මේ ලයින් තුන්වෙනි එක කියන්නේ දැන් මෙතන තියෙන වෙන්නේ දිට්ඨියක් නේද මේක මේ දිට්ඨිය තියෙනවා නම් ඉතින් මෙයාට ඉතින් යා තමයි සුපීරිය මම ඇවිල්ලා උසස් කියලා දිට්ඨිය නිසා මේකේ අර මාන්නේ ඉදිරියලා ඉන්නේ නේද? මාන්නේ ඉදිරියලා තියෙන ස්වභාවය තමයි ඔකේ තියෙන්නේ. තුන්වෙනි එක කොහොම තදයි යගේ දිට්ඨිය නැහැ යාය කාලගෙන ඉන්නේ. එහෙමයි කියලා. ඒතකොට පාරවල් තමයි උදන් තියෙන්නේ. එතකොට අතිමානීය කියන එක අපි ලකුණු කරලා තියෙනවා මෙතන මේ අතිමානීය තමයි සාරාංගේ තම්බේ දැන් ආයිස්ක්‍රීම් කතාවේ දෙන්නම හිතන්නේ හරි කියලා නේද? මානියකට දෙදෙක්ට කට්ටියක් එනවා මම අයිස්ක්‍රීම් දෙන්නම ඕනේ නැත්නම් අපි දුප්පත් කියලා හිතන්න පුළුවන් නේද? අනිත් මිනිස්සයා කල්පනා කරනවා එයාගේ තියෙන මානය මෙයා මොලේ මේවා කරන මේවට නෙමෙයි සවසන්න ඕනේ. ධර්මයට කියලා මගේ හිම දෙන්නේ ඒක ඇති කරගන්න තියෙන ඒ අනුව තමයි ඔතන තියෙන්නේ. දැන් අපිට වෙනවා මේ රාතන් වහන්සේ අපිට පෙන්නන්නේ මේක වැක්තරක්ම දේ තමයි අපි අල්ල ගන්න ඕන ඊර්ෂ්‍යාවයි මච්චිරියයි මක්කයයි පලාසය. ඔන්නේ කාරණා හතර තමයි ඔයගොල්ලෝ භාවනාවට ගන්න උත්සාහ කරන්නේ අද. ඊර්ෂ්‍යාවයි මච්චිරියයි මක්කයයි පලාසය කියන කාරණා හතර. දැන් ඊට පස්සේ ඔක තවත් දෙයක් තියෙනවා මේ මදේ කියන එක. අපි දැන් ඉස්සෙල්ලා බැලුවා ಜಾති මදය මේ ගෝත්‍ර මදේ විදිහට මදයක් කියලා තියෙනවා කියලා. ඊළඟට ප්‍රමාදය කියන එක. ප්‍රමාදය කියලා කිව්වහම ඒ තමයි අපි කිව්වේ මෝහ මූලයේ තමයි ප්‍රමාදය කියලා කියන්නේ. කාය දුස්චරිත, වචී දුස්චරිත, මනෝ දුස්චරිත. ඒ පංචකාම ගුණයට මේ මේ ගුණ තුන අයටත් තියෙන නැති වෙනවා වගේ තමයි ප්‍රමාණය කියලා කියන්නේ. එතකොට මලයේ අපි ප්‍රමාදය ගීත බැලුවා. දැන් මෙන්න මේව පහ කළාම මේ කාරණා ටික පහ කළාම තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේවා මේ ප්‍රමාදය කියන එක මේ මේ මොහ මූලයේ මේක භාවනාව පහ කරන විදිහට ඒ පුද්ගලයාට බුදුහාමුදුරුවෝ ගැන නොසැලෙන පැහැදීමක් ඉදිරියනවා කියලා. ඒ භාග්‍යතුන් වහන්සේ මේ කාරණයෙන් හරියන්නේ සම්මා සම්බුද්ධිය විචාර චරණ සම්පන්නයි කියන්නේ 15 චරණ ධර්මයන් තියෙනවා නේද? අහලා තියෙනවනේ 15 චරණ ධර්ම නේද? ඒක මොනවද 15 චරණ ධර්ම? ඒක සීලය කියන එක තියෙනවා. පාතිමෝක්ෂ සංවර සීලය. දැන් ඕගොල්ලෝ පංචශීල පද පහ තියෙනවා නම් මේ පංචශීල පද ඕගොල්ලෝ පහ රකින්නවා කියන එක. ඉතින් අපි ඇත්තම කියනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සීලය තමයි අපි රකින්න ඕන මුසාවාද පරුසාවාද කුසනාවාද සම්ප්‍රදාපේ ඒවා නැතු පානාතිපාත අදින්නාදාන කාමී වර්ගය හැසිරින් ඒවා නැතු තමයි අපි පවත්වන්න ඕන ඊළඟට මේ ඉන්ද්‍රියේ බොතදාරෝ කියලා කියනවා මේ මං කිසි දෙයක් කරලා අපි ගන්නේ නැහැ නිමිති ගන්නේ නැති කියන්නේ දෙවෙනි කාරණේ ඊළඟට භෝජනීය පමණ ගැන තමයි ආහාර කියන එක වලදන්නේ කියන එක ඊළඟට జాగරියන් කියලා දෙනවා සිත පිරිසුදු කිරීම තියෙනවා. ඒ කියන්නේ පංච නීවරණ ධර්මයන්ගේ සිත සම්පූර්ණයෙන් පිරිසුදු කිරීම කියන එක කරනවා. ඒකට එතන කාරණා හතරයි. ඊළඟට සත්තා, හිවි, ඔතප්ප, බහුසුත භාවය, ඊළඟ ආරද්ධ විරිය, සතිය කියන එක ප්‍රඥා කියලා කාරණා හතක් තියෙනවා. මේක බලන්න ඕනේ ඕගොල්ලෝ මේ සූත්‍ර දේශනාවක් තියෙනවා. ඒක ආනන්ද හඳුරු පෙන්නන්නේ මේ ඒ සූත්‍ර දේශනාවේ මේක දීර්ඝ වශයෙන් පැහැදිලි කරන මධ්‍යම නිකාය. සේක සූත්‍ර. එතකොට මේ සූත්‍රය කියවලා බලන්න මේකේ පෙන්නනවා මෙන්න මේවා මේ මේවා මේ පුද්ගලයා පවත්වන විචා චරණ සම්පන්නෝ. දැන් මෙතන මේ 15 චර්ම ධර්මයන්ගේ දැන් අපි මුලින් කිව්වා හතරක්. සීලය, ඉන්ද්‍රිය ප්‍රමාණය දැනගන්න එක, භෝජන ප්‍රමාණය දැනගන්න එක, මේ ඊළඟට ජාගරිය කියන එක, ඒ වගේම ඔය ශ්‍රද්ධා, හිවි, ඕතප්ප, බහුසුත, ආරද්ධ විරිය, සතිය, ප්‍රඥා හතයි. ඊළඟට සමාධි හතරක් තියෙනවා. ප්‍රථම ධ්‍යාන, ဒုတိ ය ධ්‍යාන, තෘතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන. එතන එතන 15 ධර්මයන් වෙනවා. එතකොට මේ ඒ විද්‍යාකරණ විද්‍යාවන්කම ත්‍රිවිධ විද්‍යාවන් බුදුහාමුදුරන්ට තියෙනවා. බුදුහාමුදුරන්ට පුළුවන්කම තියෙන අතීත භවයෙන් පූර්ව ඥාන සුති ඥානය නේද? චතුර්මාත් ඥානෙ තියෙනවා නේද? ඊළඟට ආසවක්ෂය ඥානෙ, ත්‍රිවිධ ඥානෙ විදිහට තමයි. එතකොට මේ මේ වෙන්නන්නේ ඉතිවිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධ ඊදාතාව ඊදාතාවේ තේරුම. ඊළඟට ඊළඟට කියනවා මේ ධර්මයේ නොසැලෙන පෑදීමක් කියලා සෝක්කාතු භගවතා ධම්මෝ කියන ඒ ධාතාව එක භාවිතා කරනවා. ඊළඟට සංඝයා වහන්සේලා ගැන නොසැලෙන පෑදීමක් කියනවා. ඒක සූරිවන්නෝ භගවතෝ සාවක සම්බු උජපටිවන්නෝ සුජුවටි සුජුභාව කියන එක තියෙනවා නේද? එතකොට මේ සුජුභාවය කියලා කියන්නේ මොනවද? අපි සුජු කියලා කිව්වහම අපි මේ මුසාවාද පරුසාවාද ඒව කරන්නේ නැහැ කියන එක. ඒ කියන්නේ ස්වභාවිකින් තියෙනවා. ඒකට මේ වගේ දේවල් අපි අයින් කරනවා. ඒකට මේ විදිහට මේ යම් තැනක පටන් වික්ෂෝ විසින් කෙලස් දුරු කරන ලද්දේද, වමාරණ ලද්දේද, මුදුන ලද්දේද, නැති කරන ලද්දේද, එතෙන් පටන් ඉතින් බුදුහාමුදුරන්ගෙන් නොසැලෙන පැහැදීමක් යුත් වෙනවා කියන්නේ. නොසැලෙන පැහැදීමක් ඇති වෙනවා. ඒ නොසැලෙන පැහැදීමක් ඇති වෙලා ඒ ඒ හේතු කරගෙන මේ පුද්ගලයාට මේ ප්‍රී ප්‍රබෝධය කියන එක ඇති වෙනවා. මේ ප්‍රබෝධය තමයි ප්‍රීතිය ඇති වෙනවා. ප්‍රීතියෙන් පස්සද්ධිය ඇති වෙනවා. ඊට පස්සේ පස්සද්ධිය නිසා සුඛය ඇති වෙනවා. සුඛයෙන් සමාධිය කියන එක ඇති වෙනවා. ඒක තමයි පෙන්නලා තියෙන හයවෙනි එක දීලා තියෙන දේ මම කියුවේ. ඒක පෙන්නනවා මේ ප්‍රීති, සුඛය, පස්සද්ධිය, සමාධිය කියන එක ඇති වෙනවා කියලා. එතකොට ඒ ප්‍රසාදයේදී අපි සාමාන්‍යයෙන් දැවෙන්නේ නැහැ. දැවෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් අපි හිතමු අපි අවුවේ ගියාම මොකද වෙන්නේ? දැන් අපි වෙලාව 7ට ඇවිල්ලා තියෙනවා. ඕගොල්ලෝ තව ටිකක් ඉන්න පුළුවන් නේද? එතකොට අපි අවුවේ ගියොතින් මිනිස්සේ මොකද වෙන්නේ? අවුවේ ගියාම පිච්චිලා පිච්චිලා යනවා. ඊට පස්සේ යා යනවා ගහක් යන්න. ගහක් යන්න ගියාම ඒ මුදලට අල්කෙන් පිච්චෙන්නේ නැහැ නේද? මේ කතා කරන්නේ රාග, ద్వේෂ, මෝහ. අන්න ඒවෙන් පිච්චෙන්නේ නැත්නම් අන්න ඒක තමයි මේ පස්වද්දී කියන එක. තියෙන්නේ ඒක නිසා සුඛයක් තියෙනවා සුඛෙන් සමාධිය ඇති වෙනවා. මේ විදිහට මේ බුදුහාමුදුරෝ දේශනා කරනවා මේ විදිහට යම් තැනක ඒ විචුව මේ තමා විසින් මේව වමාරනවා කියලා දන්නවද ඒ ඒ විදිහට ඒ පුද්ගලට ඵලයේ දක්නා සතුට හේතුවෙන් සතුට ලබයිද ධර්මයෙන් සතුට ලබයිද සතුට වෙච්ච පුද්ගලයාට මේ ප්‍රීතිය සතුට මේ විදිහට ඇති වෙනවා කියලා වෙන්නනවා. ඉතින් මේ වෙන්නලා බුදුහාමුදුරුව අන්තිමට කියනවා මේම පිරිසුදු කරාට පස්සේ අකියතු මල රඳනා වස්ත්‍රයේ පිරිසුදු ජලය ලැබ යම්සේ පිරිසුදු වේද බබලන්නේ වේද. කෝවිද මලකට වාන්තිදී යම්සේ පිරිසුදු වේද බබලන්නේ වේද. එපරිදිම මෙසේ මේ මෙවුදු සීල ඇති මෙවුදු සමාධිය ඇති මෙවුදු ප්‍රඥා ඇති මේ මේ භික්ෂුව මේ කළුහා ලයින් කරපු ඇල්හාදපත් කෑවක් හොඳ මේ ආහාර දෙත්තත් ඒ පුද්ගලයාට අන්තරාය වෙනස වෙන්නේ නැහැ කියලා. පිළිසුදු වුණාට පස්සේ අර කෑවයි කියලා එයාට අන්තරායක් නැහැ. මොකද මෙයා ඒක අල්ලන්නේ නැහැ. කොල් කියලා දන්නවනේ. බඩ පුරව ගත්තාම ජීවත් වෙන්න විතරයි. අර කිව්වනේ අර ජාග්‍රයක් මෙතන පැහැදිලි කරන්නේ මුලින් මේ භෝජනී පමණ දැනගන්නවා කියලා. ඒකට ඒ වගේ භාවිතා කරනවා නම් ආහාරය ගන්න මේකට විතරයි. මේ භික්ෂුව මේ මෛත්‍රී සාගත සිතින් එක් දිශාවක් පතුරවා වාසය කරනවා. ඒ වගේම දෙවි දිශාවට, තුන්වෙනි දිශාවට, හතරවෙනි දිශාවට මේ විදිහට මෛත්‍රී සාගතව මේ පතුරවා වාසය කරනවා. කරුණාව, මුදිතාව, උපේක්ඛාව කියන එක මේ විදිහට පවත්නවා. ඉතින් යාන්ත කෙටියෙන් බලනවා අපි මේ සම්බන්ධයෙන් දිකට ගෙනියනවා පස්සේදී මෛත්‍රී කරුණාව මෙහෙම වඩන්නේ කොහොමද කියන එක. මේක හිතන්න බලන්න මෙත්තාව කියන එක අපි හිතමු උදාහරණයක් ගත්තොත් මෙහෙම මිනිස්සෙක් කියනවා. ඒ මිනිස්යාට ෂර්ට් එකක් සීතලයි. මට ෂර්ට් එකක් තියෙනවා. ඒකට මම හිතනවා අනේ පව් මේ මිනිස්යා මේ සීතලේ ඉන්න මේ මිනිස්යාට ෂර්ට් එකක් තියෙනවා. එච්චරයි මම හිතුවේ. මම ගියා යන්න. පස්සේ දවසක මට හිතෙනවා මේ මනුස්සයාට මගේ ෂර්ට් එක එක්ක මගේ තියෙන එක ගලවලා දෙනවා එහෙම නැත්නම් මම ෂර්ට් එකක් ගෙනලා දෙනවා. දැන් අන්න මෛත්‍රී කරුණාව බවට පත් වෙනවා. මුලින් හිතුවා මෙත්තාවක් පැවතුවා. දැන් ඔන්න කරුණාව කියන්නේ මම අරයට යම් කිසි දෙයක් දුන්නා. කරුණාවේ සම්බන්ධතාවයක් තියෙන යමක් දීම කියන එකත් එක්ක. එතකොට ඊළඟට තුන්වෙනි දවසේ ගත්තාම මට පේන්න පුළුවන් මේ මනුස්සයා මේක ඇඳගෙන ඉන්නවා. දැන් මට හරි සන්තෝෂයි. අන්න මුදිතාව කියන එක තියෙනවා. අර එක දීලා ඒ දීපු දෙයි මම සතුටු වීමක් තියෙනවා. අර එයාගේ බේහෙන් නැතුව ඒක ඉන්නවා නම් කියලා. හතරවෙනි දවසේ සමහරට මේ ෂර්ට් එක එයා විකුණනවා වෙන්න පුළුවන්. දැන් මොකද ඉතින් සාමාන්‍යයෙන් නම් කෙනෙකුට තරහ යනවා. හැබැයි උපේක්ඛාව තියෙනවා නම් මම ඒක දුන්නා එයා මොනව කරගත්තත් ඒක නට ඇති ප්‍රශ්නයක් නෑ. අන්න ඒකයි උපේක්ඛාව කියන්නේ. දුන්නත් එකයි අන්දත් එකයි නැතත් එකයි ඒක මගේ වැඩේ. මම කරලා ඉවරයි. ඒක මෙත්තා කරුණා මුත්තා උපේක්ඛා මේ විදිහට සරලව බලන්න පුළුවන්. අපි පස්සේ දීර්ඝ වශයෙන් බලනවා. ඊට දවස් තුනදී. එතකොට මේ මුදිතා උපේක්ඛා සහිතව තියෙනවා. එතකොට මේ පුද්ගලයා මේ දුක්ඛ ආර්ය සත්‍යයට මේ සමුදය සත්‍ය, මාර්ග සත්‍ය කියන මේවා දැකලා මේ බ්‍රහ්ම විහා සතර බ්‍රහ්ම විහාරකට වඩා උතුම් නිර්වාණයක් තියෙනවා කියලා දැකලා මේ පුද්ගලයා මේ කාම ආශ්‍රය, භව ආශ්‍රය, අවිද්‍යා ආශ්‍රය ඒවයි මිදෙනවා. මිදුණු කල්ලි මිදුණයි කියලා දැනගන්නවා. එතකොට උත්පත්ති කෙරවර කරාය විවංශන් නිම කළාය කියලා මේ පුද්ගලයාගේ දැන් දැනගැනීමක් තියෙනවා. ඉතින් මේ වෙලාවේදී අසුන්දරී කියන බාරද්වද ඒ බුදුහාමුදුරුවෝ ඉඳලා ආනු බුදුහාමුදුරුවන්ගේ මේ බහුකා කියලා ගඟක් තියෙනවා. මේ ගඟට නාන්න යනවා කියලා. ඉතින් බ්‍රාහ්මණය බුදුහාමුදුරුවෝ මේ ගමෙන් ඇති ප්‍රයෝජනය මොකක්ද කියලා. ළඟ මොකද්ද කරන්නේ? මේක ඒකට මෙයා කියනවා මේ විසුද්ධිය කියලා දෙනවා ඔය කියන්නේ නෑ වහන්. ඉතින් ඒකට බුදුහාමුදුරුවෝ මේ දේශනා කරනවා දැන් කියන මේ පව පාප කළා නයි කියලා බුදුහාමුදුරුවෝ මේ ගාථාවකින් මේ දේශනා කරනවා මේ භවකා කියන ළඟේ ගියාට මේ මේ මේ මේ ළඟට කොයි ළඟට ගියත් ඒකෙන් කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ පිරිසුදු වෙන්නේ නැහැ. ඒ කියන්නේ පානඝාතය කරන, පව් කරන ඒ ක්‍රූර මිනිස්යාව කොහොමද මේකෙන් සුද්ධ වෙන්නේ? පානඝාතය කළා කියලා ගංගේ නෑවයි කියලා ඒ මිනිස්යාට සුද්ධ වෙන්නේ අර දෙහි ගෑවි කෙරේ ටික නම් යාවි. නමුත් ඒකෙන් සුද්ධ වෙන්නේ නැහැ. ඒකට පිරිසුදු වෙච්ච පුද්ගලයාට මේ තමන්ගේ මේ තියෙන ඕනම ඒ කියන්නේ මේ තමන්ගේ ඉඳ නැත්නම් ඇතෙන් කියනවා මේ ගයාව ආයි තමයි පිරිසුදු වෙච්ච කියන්නේ. බොරු කියන්නේද සතුන් නොවරන්නේද නුදුන් දෙය නොගන්නේද ශ්‍රද්ධාව තියනවාද මසුරුකම නැත්තම් ඉතින් ඒ පුතේට ගයාවෙන් කොහොමද තමන්ගේ තෝවගේ නේද ගයාවයි කියන බුදුහාමුදුරු මේ දේශනා කරනවා ඉතින් මේ මේ ගාතාව කිව්වට පස්සේ ඉතින් මේ සුන්දරික භාරද්වාජ ඉතින් මේ මේ උපසම්පදාව ලැබලා පැවිද්ද ඉල්ල උපසම්පදාව ලැබලා අවසානයේ ග්‍රහස්ථ විශ්වබවට පත් වෙනවා එතකොට මෙතෙන්දී මොකක්ද වෙන්නේ රෙද්දි කුරු තියනවා කියලා කියනවා. රෙද්දි කුරු තියනකොට ඩයි අල්ලන්නේ නැහැ. එහෙමනම් රෙද්ද පිරිසිදු කරගන්නයි ඕනේ. දැන් අපි හදන්නේ මේ දවස් හතර ගත්තාම හොඳ ඩයි එකක් දාගන්නවා. එතකොට ඇතුලේ තියෙන කුරු ටික අයින් කරගන්න ඕනේ. ඒ අයින් කරගන්න තමයි මේ උත්සාහ කරන්නේ. එතකොට කුරු ටික අයින් කරගන්න කරන උත්සාහය තමයි මේ කරන්නේ. එතකොට දැන් මේ රාතන් වහන්සේ අපිට පෙන්වලා දීලා තියෙන්නේ මේ ඉස්සෙල්ලාම අපි උත්සාහ කළ යුතුයි දේ තමයි ඊර්ෂ්‍යාවයි මත්සිරියයි මක්ඛයයි පරාසයයි ඔන්න ඔය හතර තමයි උත්සාහ කරන්නේ මේක අයින් කරනවා මේකෙන් ඇති වෙන්නේ මොනවද කියලා අපි දන්නවා නේද? මොනවද ඇති වෙන්නේ? අවිජ්ජාවක් කියන එක මට ඇති වුණා නම් අවිජ්ජාවයි ඊර්ෂ්‍යාවයි සම්බන්ධයක් තියෙනවා. අවිජ්ජාව ඇති වුණා මට මොසාවාදයෙන් තමයි ඇති වෙන්නේ. මට ඒක එපා. ව්‍යාපාදිය ඇති වුණාම ඒකත් එක්ක සම්බන්ධ වෙනවා මේ මක්කේ කියන එක. අර ಗುಣ මකන්න පටන් ගන්න, බොරු කියන්න පටන් ගන්න ඉඳී තියෙනවා නේද? එතකොට ව්‍යාපාදයේ හේතු කොටගෙන අපිට ඇතිවෙන පරසාවාචී කියන එක ඇති වෙන පරසාවාචී අපිට එපා. එතකොට ඊළඟට අපිට මච්චරිය කියන එක මච්චරියයි පලාසයයි කියන එක. මේ පලාසය කියන තැනම තමයි අපි ඇත්තම කියනවා නම් ওই පිසුනා වාචාය කියන්නේ අපි ජීවනය කකුලේ කකුලයි ඉන්නවා එකවර යාළුවගේ යාළුවව වයින් කරන්න හදනවා ඉතින් මේවා ඇති මේවා ඇති වෙනවා කියලා කල්පනා කරලා මට මේවා එපයි කියන එක තමයි මම මේ කරන්න යන්නේ මේවායි මම පොඩි සුද්ධ කරගන්නයි උත්සාහ කරන්නේ එතකොට ඊර්ෂ්‍යාවයි මච්චරියයි මක්කයයි පලාසයයි ඔන්න ඔය හතර එතකොට කොහොමද කරගන්නේ උදාහරණ තියෙන්න ඕනේ. නැත්තම් ඉතින් මල්වන්න නැත්තම් ඕව මම ඔබ සුද්ධ කරන්න දෙයක් නැහැ. තමයි උදාහරණයක් තියෙනවා නම් හරි වටිනවා. ඉතින් භාවනාවේ පළක්තාවට ඕනම් උදාහරණ ඕගලන්ට හම්බ වෙනවා. පළක්තාවට රහතන් වහන්සේට ඕනට උදාහරණ භාවනාවේ දෙනවා. මොකක්වත් උදාහරණයක් හම්බෙන්නේ නැත්නම් අර පාරවල්ලා කියන එකවත් අරගෙන ඒක ඇනලයිස් කරලා බලන්න මේක මේ විදිහට මෙහෙම වෙනවා නේද මමත් ඔය වගේ දේවල් ප්‍රමාණයේ කියන එක කල්පනා කරන්නේ නැත්නම් හිතන්නේ මගේ රෙද්ද ඔක්කොම පිරිසුදුයි අනිත් මනුස්සයන් රෙද්ද තමයි අපිරිසුදු කියලා. හැබැයි දැනගන්න මගේ රෙද්ද කොහොම තමයි මම මේ අරින්න හදන්නේ. ඒකට මගේ මේ කොන අනිවාර්යයෙන්ම ඕවා තියෙනවා. ඕවා අපි ළඟ හැමෝම ළඟ තියෙනවා. තියෙනවා එහෙමනම් තෝරනවා. ඔබ නැති කියලා හිතනවා නම් හිතන්න එනම් එනම් මම වාහනේ මෙතන ඉඳලා වැඩක් නෑ. නැගිටලා යන්න ඕන. මෙතන ඉන්නවා නම් ඒ කියන්නේ උඹට කල්පනා කරන්න මේවා මගේ අම්මා කාලෙට මේවා තියෙනවා. ඉතින් මම මේවා අයින් කරගන්න තමයි මම මේ උත්සාහ කරන්නේ. උදාහරණයක් ඕන තරම් හොයා ගන්න පුළුවන්. ස්කෝල් යන කාලේ හරි යාළුවගේ යාළුවා අයින් කරපු ඒවා තියෙනවානේ. ඔය ගුලින් හැරස්මන් දීලා තියෙන ස්කෝල්ස් වල නේද? ඕක තමයි කරලා තියෙන්නේ. අඩුවක් හොයාගත්තා. ඔය මුගම ගුලින් කරනකොට අර ළමයාගේ අඩුවක් හොයාගන්න. ළමයාගේ මොකක් හරි අඩුවක් හොයාගෙන ඉඳලා තමයි ඒක කරන්නේ. අමුණු කරලා ඇති සමන්ට වෙලත් ඇති ඒ වගේ ගන්න පුළුවන්. ඉතින් ඒ අනුව භාවනාවේදී මේක මගේ ඇති වෙන මේ පල්ලේ හොඳ ලස්සන ධර්ම කියලා තිනවා. ඒ කියන්නේ ඕගොල්ලෝ ওই පළවෙනි ලයින් එක කපා ගන්න පුළුවන්. මේ පළවෙනි ලයින් එක මෙන්න මේ ලයින් එක මට මේක ගැළවෙන්නේ. මෙතන මම කතරක් කරගෙන කපනවා කියන්නේ. ඔක කපාගත්තද බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේක කළොත් නියම මේ පළවෙනි ධානය භාවිතා කළා තමයි ඒක අයින් කරන්නේ. මොකද කවලිකාර ආහාරේ කාම වස්තු නේද? ඒකෝට මට මේක එපයි කියලා විවිච්ඡේව කාමේ විවිච්ඡ අකුසලේ ධම්මේ සවිතක්කං සවිදාරං වේදනම් ප්‍රීති සුඛං ප්‍රථම ඥානං උපසම්පච්ච විහෙරති. මේක කාමයන් මට එපායි කියලා. ඒකට තමයි මම ප්‍රථම ඥානට යන්නේ. අපි මෙතන ලියාගත්තානේ මේක උඩ. මේ කවලිකාර ආහාරය උඩින් ඉඳ ඇති වෙන්නේ කියලා. ඒක කපාගෙන ගියොත් එහෙම තමයි මෙත්තා ප්‍රමාණයට යනකොට මේ හැබැයි මෛත්‍රී මෙත්ත සූත්‍රයේ ඉන්නේ භාවිතා කරන්න නම් මෙත්ත සූත්‍රය කරන්නේ අපි හේත. එතකොට ඉතින් අපි ඒකවත් කරලා නැති හින්දා ඉතින් අනිත් ලයින් එක දෙක ගැන කතා කරලා වැඩක් නැහැ ඉතින් කරුම් කට්ටිය නම් ඉතින් කරගෙන යන්න පුළුවන්. ඉතින් ඒක භාවිතා කිරීම තමයි අප්‍රමාණය දක්වා යන්න පුළුවන් කන්නේ මෙත්ත සූත්‍රය භාවිතා කරලා. මේ මේ පළවෙනි මේ ලයින් එකට අපනේ එච්චරයි කරන්න තියෙන්නේ. එතකොට මම ඇත්තම කියනවා නම් වෙනදනම් මේ මෙහෙම භාවනා කරනවා ඔය වාග්ය. මාන්නේ මච්චරියයි අතර වෙනස මොකද්ද? මාන්නේ දැන් මෙහෙමයි දැන් හැමෝටම මේ මේ මාන්නේ මච්චරිය අතර හරි ඉස්සාල දැන් මච්චරිය පහක් කියවන්නේ අපිට. ඉතින් පේනවනේ වෙනස. ලාභ මච්චරිය මේලා අහනවා කියලා නේද? එතකොට මේ ලාභ මච්චරිය, ආවාස මච්චරිය, කුල මච්චරිය ඔය පහනෝ මාන්නත් ඉතින් පහනේ වරගහනක් වෙන. ඒ පහන මාන්නේ කියන එක ප්‍රයිඩ් කියන එක එක පැත්තක් ඒක එක එක දෙයක් ඒකත් වඩා තියෙනවා. ඉතින් මං කියවේ උසස් වෙනවා පහත් වෙනවා ආදි වශයෙන් තියෙනවානේ. ඒ වගේ භාවනා කරනවා.